සිනමා කවීත්‍රයක සාරානුප්‍රාප්තියක මුදලාවලෝකනය. ගාසයුරු නැති මට ආලෝකයේ සුදා සුදා රැ වුණා රසය මිහිර දැනෙන සිටිව විදී ත්‍රි නියම් ජී සරණ බක්ම සිනමාවේ මේ මිහිරි මතකය ගීතයෙන් රසවින්දනය කරන්න ලැබෙන විනාඩි කිහිපයේ විදිහට තමයි අපිට ශනිදා දවසේ මේ ඔබ රස විඳින බක්විල්ල වැඩසටහන හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඉතින් අපි හැම සතියකම උත්සාහ කරනවා එහි මුල්ම ගීතමය රසය වගේම වඩා ආදරණීය ගීත පෙළක් ඔබට රස විඳින්න ලබා දෙන්න. අපිට සතියෙන් සතිය ලැබෙන ලිපි ප්‍රමාණය තාම ඉහළයි. මේ ගීත පිළිබඳව, ඒ වගේම අපේ වැඩසටහන පිළිබඳව සහ වැඩසටහනට සහභාගී වෙන්න දෙවනි සැරේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් සහිතව තමයි අපිට මේ ලිපි හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ හැම දෙයක් තුළම මේ රසවත් භාවය ලබා දෙනවාට උන් ස්තුති කළා තියෙනවා. නම් වශයෙන් සඳහන් නොකරත් ඔවුන්ට අද වැඩසටහන ආරම්භයේදීම අපේ ගෞරවය පුද කරන්න කැමතියි. ඉතින් ඒ ඉල්ලීම් වල තිබුණු ගීතත් අපි පෙළගස්වාගෙන තමයි අද දවසේදීත් අපේ ගීත තෝරා ගැනීම සිද්ධ කරලා තියෙනවා. අපි බලමු ඊටම රසවත් හිතකලක් බාටපත් වෙන කියන විශ්වාසයෙන් ආරාධනා කරනවා අද පැඳෙන්න මේ සිංහල සිනමාවේ නියුරු වසබර මතකය ඔබට සමීප වෙන. 1968 වසරේ පෙබරවාරි මාසයේ 3 වෙනිදා පෙරගත වුණු සංගීත සුරතල් චිත්‍රපටයෙන් දේශාභිමාන ගීතයකින් අපි අද වැඩසටහන ආරම්භ කළේ කේකේ චිත්‍රපට වෙනුවෙන් කේකේ ජග්තියානි නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ කිංස්ලි රාජපක්ෂ සංගීතෝත්කලයන් කේ රොක්සාමි ගීත රචකයා කරුණාරත්න අබේසේකර සුජාතා පෙරේරා මේ ගීතේ ගායනා කළා රාජේන්ද්‍ර කුමාර් කාමිනී කදම් ප්‍රධාන චරිත රංගපෑ කලාක් නම් වුණු හින්දුස්ථානි චිත්‍රපටයේ කතාව පාදක කරගෙනයි මේ සින්දු සූරතල් චිත්‍රපටය නිෂ්පාදනය වුණේ ප්‍රධාන චරිත රංගපෑවා පොණි රණසිංහ ජීවරාණි කුරුකුළු සූරිය විජිත මන්දිකා ඩී.ආර්. නානායක්කාර සමග මනෝජ් ජත්‍යානි ළමා රංග ශිල්පියෙක් විදිහට මේ චිත්‍රපටය රඟපෑවා මෙතුණේ බක්මෙල්ල වැඩසටහනේ ඒ රසවත් ගීතෙන් අපි වැඩසටහන දවසේ ආරම්භ කළා වගේම ඉතිරි ගීත පෙළත් එහෙම රසවත් බවට පත් වේවි කියලා විශ්වාසය අපේ ගාව තිබෙනවා. අපි ඊළඟට යන්නේ ලලිත් මහත්තයා 1966 වසරේ මැයි මාසයේ දෙවැනිදා තිරගත වන සිහින හතක් චිත්‍රපටයේ සුපුන් සඳක් නැගිලා කියන ගීතය රසවිඳිනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ තරුපති චිත්‍රපට නිෂ්පාදකයා පණ්ඩිත සේනාවීර දීපද රචකයා සහ අධ්‍යක්ෂකවරයා නිහාල් ජයසිංහ සංගීතවත් කළ ශිල්පී ප්‍රේමරත්න දානකලා ජේමින්තන් පෙරේරා සමග සුජාතා පෙරේරා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ පොණි රණසිංහ ශ්‍රීමා අබේසිංහ රූබී දෙමෙල් සන්දා කුමාරි ආදීන් මේ ගීතය ඩඟු රූපරාමයේ රංගපෑවා සෝනිරණ සිංහ සමග ශ්‍රීමා අභිෂේක සුපුන් සඳ නැගීලා ඉරි බබලෙන පා සතු සලන්නේ නලවන තුරුල්ලයි වචන අපි වචන පාවිච්චි කරේ නැසත් ආදරයේ කඳුළු බිඳුවකින් අනුවර්තන නාමයෙන් හඳුනාගත්තේම මේ රසය මිහිර ඔහුට සමීප කරන්න පිළිවන් නිසා. අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතය 1955 වසරේ තිරගත වුණු 55 ජූනි මාසයේ 24 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ සැලසුලන් සැලසුලන් චිත්‍රපටයේ සොමිබාර පෙම් රැඳී කියන ගීතය අපි තෝරා ගන්නවා මේ චිත්‍රපටය. නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළා පී සෝමසේකරන් සංගීතවත් කළේ දක්ෂිණ මූර්ති ගීපද රචකයා ආනන්ද සමරකෝන් ගීතේ ගායනා කළා කේ රාණි සමග ධර්මදාස වල්පොල ෆ්ලොරිඩා ජයලත් ප්‍රේම් ජයන්ත් ශාන්තිලේකා ඩොමි ජයවර්ධන මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා Thank you. ඊළඟ ගීතය රස බෙදමු. තවත් බොහොම රසවත් වුණු ගීතයක් අපි තෝරා ගන්නවා. මේ ගීතය අපි 1975 වසරේ අප්‍රේල් මාසයේ 4 වෙනිදා තිරගත වුණු තරංගා චිත්‍රපටයෙන් උපුටා ගන්න. රවින්ද්‍ර රන්දිනිය සමග මානෙල් වහනගුරු චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. නිෂ්පාදනය කළේ සේනදානන්ද අධ්‍යක්ෂකවරයා විමල් වෛද්‍යසේකර. සංගීතවත් කළා පණ්ඩිත අමරදේවයන් දීපද රචනා ධර්මශ්‍රී ගමගේ ගීතේ ගායනා කරනවා ඉන්ද්‍රානි පෙරේරා සමග දේවානන්ද වෛද්‍යසේකර ප්‍රධාන චත්ත රංගපෑ රවින්ද්‍ර රන්දිනිය සහ මානෙල් වානගුරු වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනී සමගින් ආචාර්ය වික්‍රත්නායකයන් ගායනා කරන ඉතාම සොඳුරු ගීතයක් සරා සොඳුරු මල් පැටලි කියන ගීතය. මේ ගීතය මිතුරුනි හන්තාන සතාව චිත්‍රපටයට ඇතුළත් වෙලා තිබුණේ 1969 වසරේ දෙසැම්බර් මාසයේ 30 වෙනිදා තිරගත වුණු. නිෂ්පාදනය කළේ සමකාලීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සහ ගීපද රචකයා සුගතපාල සෙනරත් තේහපා සංගීතවත් කළා ආචාර්ය ප්‍රේමසිංහ කේමදාසයන් ඒ වගේම තමයි මේ ගීතය දීපද රචකින් දෙදෙනයි මේ මහගම ශේකරයන් සහ සුගතපාල සෙනරත් යාපා විසින් මේ දෙදෙනාම රචනා කරන ලද ගීතයක්. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා සුනිලා ජයන්ති විජය කුමාරනතුංග සර්ණා මල්වාරච්චි තෝනි රණසිංහ අමරසිරි කලන්සුරේ දිනමක හාමිනී වැනි එදා ප්‍රවීණ රංග ශිල්පීන් මේ ගීතේ රංගපෑවා තෝනි රණසිංහ සමග සර්ණා මල්වාරච්චි එකින් එකට මේ ගීත පෙළගස්සනකොට ඔබට දැනෙවි කොයිතරම් රසයක් තියෙනවද මේ මුල් ගීතවල අපි හැම වෙලාවකම බක්මීවිල්ල වැඩසටහනේ විශේෂත්වයක් තමයි මුල්ම ගීත වැඩසටහන ප්‍රචාරය කරන උත්සාහ කරනවා ඒ ගීත අතුරින් බලන්න මේ ගීත අහලා කොයිතරම් රසවත්ද කියලා මල් පිපි පිපි ළඟයි වසන්තේ බොහොම රසවත්ම ගීතයක් අපි රස විඳින්නේ ගීතය කලාශූරී ලතා වල්පොඩි හඳුන් ජීවිතය චිත්‍රපටයෙන් ගීතය උපුටා ගන්න. මේ ජීවිතය චිත්‍රපටය කිසිතාක තිරගත නොවුණු චිත්‍රපටයක් වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සේනක රාමසිංහ අධ්‍යක්ෂකවරයා එස් එස් රාජන් සංගීතවත් කලා බී.එස්. පෙරේරා ගීත රචකයා සරත් විමලදීප Thank you. ගැලපෙන ස්වභාවය සහ රසය මම හිතන්නේ ඔබට මේ රාත්‍රිය පුරාම දැනෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි ඊළඟ ගීතයට යමු 1957 වසරේ ඔක්තෝබර් මාසයේ 14 වෙනිදා පෙරගත වුණු සුකුමරී චිත්‍රපටයේ විතර මේ ගීතය අපි උපුටා ගන්නෙ. භවානි චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළ එම් සිවසාමි අධ්‍යක්ෂකවරයා එම් මස්තාන් සංගීතවත් කලා පී.එස්. දිවාකර් ගීපද රචකයා හර්බර්ට් සෙන්විරත්න ගීත ගායනා කළා මයිලින් බෙග් ක්‍රිස්ටිලිනාත් පෙරේරා වෙනුවෙන් මේ චිත්‍රපටයෙන් තමයි මේ සිනමා අධ්‍යක්ෂක එම් මස්තාන්ගේ පළවෙනි චිත්‍රපටියත් ක්‍රිස්ටිලිනාත් පෙරේරාගේ පළමුවෙනි සිංහල චිත්‍රපටියත් උනේ මේ චිත්‍රපටයේ ඉතාමත්ම ජනප්‍රිය වුණා ඒ ජනප්‍රිය වුණා වගේම ගීත පවා ඉතාමත්ම ජනප්‍රිය වුණා සිනමාවේ ඕ ලක්ෂණ මුහුණක් ඇති මගේ ආදරණීය බූරුවෝ මාවාගේමයි රූපේ ඔබගේ ඔබ නේද මාගේ මිත්‍රයා අපි හනිකය මූලීලා කටකනකින් කන්නසයා ඇති හන්කය මූලීලා ඇති තැනකින් ගන්න සොයා ආගන්න සොයා වේග වැඩි නොසවන්න පාරේ මාව වැටේ බිමටා මිසුරේ වේග වැඩි නොසවන්න පාරේ මාව වැටේ බිමටා මිසුරේ අපි හමිට යමුලීලා ඇති තැනකින් ගන්න සොයා ගන්න සොයා පරාදවේ නුදුවන් හයයන් කවනස්ක ප්‍රේසකට ඔබතුම වන්නම් කොටන් හාල් පරාදවේ නුදුවන් හයයන් කවනස්ක ප්‍රේසකට ඔබතුම වන්නම් ලක්ෂගනම් කොට්ටු ඔබේ නමට දමන්නම් පඹගණන කියා දිනා මුදල් ලබන්නම් ලක්ෂගනම් කොට්ටු ඔබේ නමට දමන්නම් ಅಂಬಗಣ್ಣನ ತಿಯಾದಿನ ಮುದಲ್ಲವನ್ನ ಪಟನ್ ಹಾಲ್ ಪರಾಗವೇ ಮುದುವನ್ ಹಯ್ಯನ್ ಗವರ್ನಸ್ ಕಪ್ಪೇರ್ ಸೆಕಟವ ಬದುವವನ್ನಂ ಅಪಿ ಹನಿಕಯ ಮೂಲೀಲಾಗತಿತನ ಕಿಂಕನ್ನ ಸೊಯ ಆ ಕನ್ನ ಸೊಯ වැලියන් තරුණාවයි මට හිතවත් එක මිතුරා ඔබමයි මිනිසුන් මෙන් ඔබ මාදිම නොතමයි බූර්ව ඔබම තමයි මම ඔබට අනිකය මූලීලා ඇතිතනකින් කන්න සොයා ගන්න කතා කරන්න පුළුවන් 0.66 22.83 0.66 22.83 අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙනවා. එපමණට ලියන්න නිෂ්පාදක බක්මී විල්ලු රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ලා පෙරලිපිනේ. අපි ඊළඟ ගීතයට යමු. දහසක් සිතුවිලි චිත්‍රපටයෙන් අපේ ගීතය තෝරාගන්නේ 1968 වසරේ සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වුණේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ කලාපෙද අධ්‍යක්ෂකවරයා ජී.ඩී.එල්. පෙරේරා සංගීතවත් කලා ජයතිස්ස අලහකොන් ගීපද රචකයා නිමල් වික්‍රමසේකර ගීතේ ගායනා කරනවා දේවානන්ද වෛද්‍යසේකර හෙන්රි ජයසේන නිලන්ත විජේසිංහ මාල්නී ෆොන්සේකා දිනවක හාමිනේ ජෝ බි වික්‍රම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා මේ ගීතය අඩංගු ජවනිකාවේ හෙම්රි ජයසේන නිගන්ති විජේසිංහ සමග ජෝ අබේ ක්‍රම සහ බුද්ධි වික්‍රම ගානා කරමින් රංගපෑවා. සැපත මලයි දෙලොත් මල අතින් දෙකයි සතුට විලයි සැපත මලයි දෙලොත් මල අතින් දෙකයි පමාවුනොත් බලපරවේ පමාවුනොත් බලපරවේ ඉරට යකින් අඳට යකින් ඉරට යකින් අඳට යකින් මොකටද හිතගෙන හිතන්නේ මනනියට අනන්නේ මොකටද හිතගෙන හිතන්නේ අනුලයි කියයි ඇයි පිළිගන්නේ විනාවවම කොතනද ඉන්නේ අනුලයි කියයි ඇයි පිළිගන්නේ විනාවවම කොතනද ඉන්නේ මං කිමිනේ තනිතරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ මල් කෙමියේ තනිතරෙන්නේ අඳන්නේ මොකටද හිතගෙන හිතන්නේ මලයියට අනුලයි පියයි පිළිගන්නේ විනාවවම කොතැනද ඉන්නේ අනුලයි පියයි පිළිගන්නේ විනාවවම කොතැනද ඉන්නේ මං කිමුනේ තනිතරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ මං කිමුනේ පින්නේ කයේ පමාවුනොත් පළපරවේ පමාවුනොත් පළපරවේ ඉරට යකින් නඳට යකින් ඉරට යකින් නඳට යකින් කාලය පැන යනවා කාලය පැන යනවා අවසංගීතයට යන්නේ අද දවසේ අපේ වැඩසටහනේ ගීත තෝරාගන්නේ සසරක හැටි චිත්‍රපටයේ 1964 වසරේ ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා තිරගත වුණු ආයිෂරි ලතා වල්පොලේ සමග දර්පදාස වල්පොලයන් ගීතය ගායනා ශාන්ති චිත්‍රපට දිනුවෙන් පැට්‍රික් රොඩ්රිගෝ නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා එස් රාමනාథන් සංගීතවත්ලා ආර් මුත්තුසාමි දීපද රචකයා කරුණරත්න දේශේකර අරුණ ශාන්ති සමග ජීවරාණී කුරුකුළු සූර්ය ප්‍රධාන චරිතරංග ප්‍රයවා ගීතේ අරුණ ශාන්ති සමග ජීවරාණී කුරුකුළු සූර්ය වින්සන් වාස්නේ චිත්‍රපටයේ ඔවුන් දෙදෙනාට සහාය වෙනවා රංගපෑමේදී. එසනම් මිතුරනි මේ රසේ මිහිර ඔබට අද දවසේදීත් මේ රාත්‍රියේ ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ ලැබුණු රසය මිහිර අපිට වචනෙන් කියන්න පුළුවන්ද? ඔබට එහෙමනම් ලියන්න හැකියාව ලැබෙනවා. අපේ වැඩසටහන පිළිබඳවත් ඔබ දක්වන අදහස් පිළිබඳවත් ඒ වගේම ඔබ ඉල්ලන ගීත පිළිබඳවත් අපට ලියන්න නිෂ්පාදක බක්මී විල්ලුව රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. අදත් වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයා බොහොම ස්තුතියි. අදත් වැඩසටහනේ තාක්ෂණික දායකත්වයේ සහ සංස්කරණය මොදිත් සඳරුවන්ගේ නිෂ්පාදනය කොට දෙපත්තල මම අනුරාධ රෝහණ කප්පොඩි. ඇති එල්සේ ඉක්මේ යකින්දේ එක්දෙන්නේ නැගිලහිරට